ශාසනාව දේශකයන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවිල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට සියලු දෙනා වෙනුවෙන් අපේ වන්දනීය ආරාධනය. අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට. සෝවාන් වෙනවායයි කියන්නේ කුමක්ද? සැලෙවින්න. සෝවාන් ඵලයේ වටිනාකම අපට දැනෙන්නේ කෙසේදයි පහදා දෙන්නට. ධම්මපදී අරහන්ත වග්ගයෙන් අද ධර්මානුශාසනාව. සදහෙතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර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 ගච්ඡාමි පියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි පියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාථා වේරමණී සික්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 සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං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 චේන සෝතාපට්ටි පලං වරන්ති සාදු සාදු සාදු ශ්‍රද්ධාකාමී පින්නතුනි මේ වෙලාවේදී ඔබ සියලු දෙනාම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මගින් විසිරුවා හරිනු ලබන ධර්ම දේශනාවට සවන් දීමටයි කවුරු සූදානම් සිටින්නේ. අද දවසේ ඔබට බණ කීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාළ ඊ타ම් උතුම් ගාථා පාඨයක් මම මාතෘකා විදියට යොදාගත්තේ. ඒ නිසා මේ සියලු දෙනාම මේ බණ අහන වෙලාව තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව හිතේ ඇති කරගෙන මේ කියන බණ මේ අහන බණ අපේ මෙලෝ ජීවිතේ සාර්ථක කර ගැනීමට පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙන උතුම් උපදේශ අවවාද අනුශාසනා රාශියක් ලබා ගන්න පුළුවන් බුද්ධ දේශනාවක් කියන හැඟීම හිතේ ඇති කරගෙන බණ ටික ඉතාම හොඳින් ශ්‍රවණය කරන්න. එන්නතුනේ අපි ධර්මය සමග ජීවත් විය යුතුයි. අපි බණ නිතර ඇසිය යුතුයි. අසන බණ හිතේ ධාරණය කරගෙන අපේ ජීවිතයේදී අපේ ධර්මය අනුගමනය කළ යුතුයි. අපි ධර්මයෙන් බැහැර වුණොත් පින්නතුනේ අපි තිරසන්නුන්ට ළඟා වෙන්නේ. ධර්මේන හීනා පසුබික් සමානා කියලා ශ්ලෝක පද දෙකක් තියෙනවා. ඒන් අදහස් වෙන්නේ යමෙක් ධර්මයෙන් ඈත් වුණොත් ඔහු තිරිසනෙකුට සමානයි කියලා. නිසා තිරිසන්නු සහ මිනිස්යන් අතර වෙනස තියෙන ධර්මයේ. අපේ සිත්වල නිතර තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන ඊටාම ප්‍රබල අකුසල ධර්මයන් පින්නතුනි තාම දරුණු විසකුරු සර්පයන් හා සමානයි ඒ ලෝභයේ ද්වේෂයේ මෝහයේ බලවත් වුනොත් Tamanටත් සමාජයටත් ඒ තුලින් සිද්ධ වෙන විනාශය මෙතකයි කියලා කියන්න අමාරුයි එනිසා ඒ ලෝභ ද්වේෂ මෝහ කියන ක්ලේශ ධර්ම අඩු කරගෙන අපිට මෙලොව සාර්ථක ජීවිතයක් ගත කරන්න මඟ පෙන්වන්නේ ධර්මය. එනිසා ධර්මය අපි නිතර ඇසිය යුතුයි, අනුගමනය කළ යුතුයි. පරාභව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා. එයින් අදහස් වෙන්නේ ධර්මයට හිත ඇති, ධර්මයට කැමති පුජ්‍යලයා දියුණු වෙනවා ධර්මයට විරුද්ධ ධර්මයට පටහැනිව ක්‍රියා කරන කෙනා පිරිහෙනවා කියලා. එනිසා ඔබට මේ ධර්ම දේශනාව තුළින් ඔබේ මෙලෝ ජීවිතය සාර්ථක කරගන්න, පරලෝ ජීවිතය සාර්ථක කරගෙන කෙලවර අමා මහ නිර්වාණ ධර්මයක් සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වෙන ඊටාම වටිනා දහම් කරුණු රාශියක් දැනගන්නවා දැනගන්න පුළුවන් කියන හැඟීමෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ කියලා මම නැවතත් මතක් කර සිටිනවා. මම මාත්‍රිකා විදියට යොදාගත්තේ ධම්මපදයේ අරහන්ත වර්ගයේන ගාථා ධර්මයක්. මේ ගාථාවෙන් අදහස් වෙන්නේ සෝවාන් ඵලෙහි තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේ අනේ පිණු සිටුමාගේ පුත්‍රයා කාලසිටු පුතා අරබයා දේශනා කරවදාළ ගාථාවක්. මොකද මේ ගාථාවෙන් කියවෙන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරං කියන ගාථාව. අපි දන්නවා මේ ලෝකේ විවිධ තනතුරු තියෙනවා. දැන් මේ අපේ රට ගත්තම අපේ රටේ තියෙන ඉහළම තනතුර තමයි ජනාධිපතිකම. ඒ වගේම සමහර රටවල් වල රජවරු ඉන්නවා. අගමැතිවරු ඉන්නවා. රාජ්‍ය නායකයෝ. ඒක තමයි ඉහළම තනතුරු ඒ රටේ. බුදුහාමුදුරුවෝ මෙතෙන්දි දේශනා කරන්නේ යමෙක් මුළු ලෝකෙම අධිපති කම ලැබෙනවා යමෙකුට. එහෙම තනතුරු අද නැහැ. යමෙක් එහෙම ලබා ගත්තොත් ඒ මුළු ලෝකෙම අධිපති වෙනවට වඩා උතුම්. ඒ වගේම යමෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සදේවලෝට අධිපති සක්‍ර රාජ සම්පත්තිය සක්‍රය බවට පත් වෙනවා. ඒක ඉහළ තනතුරක්. ඒ වගේම යමෙක් මේ තුන් ලෝකෙම අධිපති වෙනවා. මොකද තුන් ලෝකේ කාම, රූප, අරූප කියන මේ ලෝක තුන. මෙන් අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ. කාම ලෝකෙට අයිති පින්නතුනේ මනුස්ස ලෝකයක් හතර අපායක් දිව්‍ය ලෝක හයත් කියන මේ ලෝක 11ම ඊළඟට රූප ලෝක වලට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා අරූප ලෝක වශයෙන් ලෝක හතරක් තියෙනවා බ්‍රහ්ම ලෝක 20යි කාම ලෝක 11යි 31යි මෙන්න මේ 31ටම කාම රූප අරූප කියන මෙන්න මේ ලෝක තුන එහෙම නැත්නම් මේ ලෝක 31ටම යමෙක් අධිපති වෙනවා. තනතුරු තුනක් උතුම් තනතුරු තුනක් මේ ලෝකෙම අධිපති পদවිය දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සක්‍රිය වීම තුන් ලෝකෙටම අධිපති වෙනවා යමෙක්. බුදුහාමුදුරෝ දේශනා කළ ඒ තනතුරු තුනටම වඩා උතුම්ය කියලා සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලය ඔය කියන තනතුරු තුනටම වඩා උතුම් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පින්නතුනි මේ තනතුරු වලට වඩා ඇයි සෝවාන් ඵලය උතුම් වෙන්න හේතුව? හේතුව තමයි මේ ලෝකෙම අධිපති තත්වයටපත් උනත් ඔහු පෘථග්ජන නම්. සදේවලෝට අධිපති සක්‍රයා පෘථග්ජනෙක් නම් තුන් ලෝකිතම අධිපති තැනැත්තා පු탁ජනෙක් නම් ඔහු අපායේ යන්න ඉඩ තියෙනවා. ඔහුට අපාය යාමේ අවදානම තියෙනවා. ඔහු මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම අපාය යනවා කියන එක නෙමෙයි මෙන් අදහස් වෙන්නේ. අපාය යෑමේ අවදානම ඔහුට තියෙනවා. නමුත් පින්නතුනි සෝවාන් ඵලයටපත් වෙච්ච එක්කෙනා කවදාවත් අපාය යන්නේ චතු හපායේ හිච විප්පමුත්තෝ සෝවාන් ඵලයටපත් වෙච්ච තැනත්තා හතර අපායෙන් නිදහස් හතර අපායෙන් නිදහස් ඒකට හේතුව සෝවාන් ඵලයටපත් වෙච්ච තැනත්තා හතර අපායේ යන විදිහේ අකුසල කර්ම ඔහු අතින් සිද්ධ වෙන්නේ නැහැ. චචා බිඨානානි අබබ්බෝ ඛාතුන්. එයින් අදහස් වෙන්නේ හතර අපාය යන බරපතල අකුසල කර්ම හයක් තියෙනවා. ඒ හය ඔහුගෙන් සිද්ධ වෙන්නේ මොනවද ඒ අකුසල කර්ම හය? පංචානන්තරේ කර්ම. එහෙම නැත්නම් අම්මා මැරීම, තාත්තා මැරීම, රහතන් වහන්සේලා මැරීම, සංඝ ભેදය බුදු සිරුරෙහි ලේසිල වීම කියන මේ පහ සහ ඔහු කිසිසේත්ම මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. මෙන්න මේ හය. මෙන්න මේ හය සෝවාන් වෙච්ච තැනැත්තා අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් වෙච්ච තැනැත්තා හතර අපායෙන් නිදහස්. චතු අපායේ හිච විප්පමුතු. අර අකුසල කර්ම හත හය වුවතින් සිද්ධ වෙන්නේ නැහැ. පින්නතුනි සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ කුමක්ද? පින්නතුනි අපි මේ සංසාරේ හිර කරලා තද කරලා බැඳගෙන ඉන්න හිර කරගෙන ඉන්න රැහන් 10ක් තියෙනවා. ඒ රැහන් 10ට කියන්නේ දස සංයෝජන කියලා. මෙන්න මේ 10න් පළමු රැහන් තුන පළමු කඹ තුන ලනු තුන ලිහා ගන්න එක තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි සෝවාන් වෙනවා කියලා කියන්නේ පින්නතුනේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන ලියා ගන්න එක. ඒෙන් නිදහස් වෙන එක. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන මගේ කියන දැඩි ආත්ම දෘෂ්ටිය. අපි විශ්වාස කරනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ආත්ම දෘෂ්ටියකට කියන්නේ. මේ පින්තුන් දන්නවා බුදුහාම අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කළේ පස්වග තවසන්ට. ධම්මචක්කප්පවත්තන සූත්‍රය උන්වහන්සේ දේශනා කළේ පස්වග තවසන්ට. ඒ මුල් දේශනාව ශ්‍රවණය කිරීමට මිනිස්යන් වශයෙන් හිටියේ මේ පස්වග තවුස පස් දෙනා. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සනී කියන පස් දෙනා. තවුසන් පස් දෙනා. මේ බණ ඇසීමට දෙවියන් බ්‍රහ්මයින් කෙල කෝටි ගාණක් හිටියා. බුදුහාමුදුරන්ගේ මේ පළවෙනි ධර්ම දේශනාව සවන්නේ වූ අර පස් දෙනාගෙන් එක්කෙනයි සෝවන් ඵලයටපත් උනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඒ සෝවාන් ඵලයට පත්වීමත් එක්ක උන්වහන්සේ පළවෙනි භික්ෂුව බවට මේ ශාසනයේ පළවෙනි භික්ෂුන් වහන්සේ බවට පත් වුණ මහා සංඝරත්නය ආරම්භය සිද්ධ වුණෙත් ඒ උන්වහන්සේ සෝවාන් ඵලයට පත්වීම සමගයි. ඉතින් අර පස් දෙනාටම ඒ ධර්ම දේශනාවල සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණා. දෙවැනි දවසේ තමයි කෙනෙක් පප්පහාමුදුරුව සෝවාන් වුණේ. තුන්වෙනි දවසේ බද්දිය හාමුදුරුවෝ. ඔය වගේ දවස් පහට තමයි මේ පස් නම සෝවාන් ඵලයටපත් උනේ. ඊට පස්සේ බුදුහාමුදුරන්ට සිද්ධ වුණා මේ පස් දෙනාට වෙනමම සූත්‍රයක් දේශනා කරන්න අනාත්ම ලක්ෂණ සූත්‍රය. එයින් ඒ සූත්‍රයෙන් අදහස් කෙරෙන්නේ විස්තර කෙරෙන්නේ ආත්මය කියලා කෙනෙක් නැත කියන එක. මමය කියලා ස්ථිරව ගත හැකි කිසිවක් නැතේ කියන එක. අර පස් දෙනාගෙන් හතර දෙනෙකුටම පළවෙනි ධර්ම දේශනාවෙන් සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණේ ඒ අය දැඩිසේ ආත්මවාදයට නැඹුරු වෙච්ච අය. ආත්මවාදයේ විශ්වාස කරපු අය. මමයේ කියලා ශක්ති විශේෂයක් ස්ථිර ශක්ති විශේෂයක් මේ පංචස්කන්ධය ඇතේ කියලා විශ්වාස කළා. ඉතින් සෝවාන් වීමත් සමග පින්නතුනි මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන එක නැති වෙලා යනවා. මම මේ කියන මමත්වය නැති වෙලා යනවා. ඊළඟට විචිකිච්ඡාව කියන සංයෝජනය. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. සාමාන්‍ය පෘථග්ජනයන් අතර තියෙනවා සැක. සැක අටක් බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකේ කියලා. බුදුහාමුදුරුව පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව, ඒ වාගේම පරලොවක් එහෙම නැත්නම් ගිය ආත්මයක් පෙර ආත්මයක් තිබුණාද කියන එක පිළිබඳව මතු ආත්මයක් තියනවාද කියන එක පිළිබඳව මේ ආත්ම දෙකම පිළිබඳව ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂාවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඒ වගේම හේතුඵල ධර්ම පිළිබඳව මෙන්න මේ සැකයන් සම්පූර්ණම නැති වෙලා යන සෝවාන්ීමත් එක්ක ඊළඟට සෝවාන් වෙච්ච තැනත්තා තුල මේ තුනුරුවන් පිළිබඳව විශේෂයෙන් අරිය අටනි මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව දැඩි විශ්වාසයක් පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති වෙන සුවාන් මිච්ච කෙනා ළඟ තියෙන ශ්‍රද්ධාවට කියනවා අවිච්ඡක් ප්‍රසාද ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව අචල එකක් වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ නිසා සෝවාන් වෙච්ච එක්කෙනා විශ්වාස කරනවා නිවන් දකින්න නම් මේ සසර දුක් නැති කරන්න නම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. තුනුරුවන් හැර කිසිම දෙයක් ඔහු විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා සීලබ්බත පරාමාස කියලා කියන්නේ තුනුරුවන් හැර වෙන වෙනත් ආගම් දෘෂ්ටි මතවාද වෘත පිළිබඳව තියෙන විශ්වාසයක් නැති වෙලා නොසෝවාන් වීමත් එක්ක. සම මෙන්න මේ සංයෝජන තුන නැති කිරීම තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ සෝවාන් වෙන්න නම් කොහොමද අපි සෝවාන් වෙන්නේ? පින්නතුනි සීලයක පිළිටන්න ඕන. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය ඇති කරගන්න ඕන. ගිහි පින්නතුන් නම් පන්සිල් ස්ථිරවම හොඳින් රකින්න ඕන. පොහොය අටසිල්. ඒ වගේම පොහොය දසසිල්. නැත්නම් මහාන් පැවිදි සාමණේර දසසීල් ප්‍රසම්පදා සීල් ආදී වශයෙන් සීලයක පිළිටන්න ඕන. කාය කය වචන දෙකේ සංවරය ඇති කරගත්ත තැනෙක්ට තමයි සමාධිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සමාධිය කියලා කියන්නේ හිතේ එකඟ බව. හිතේ එකඟ බව. මේ හිතේ එකඟ බව ඇති කරගන්න භාවනා කරන්න ඕන. භාවනා කරන්න ඕන. විශේෂයෙන් සමත භාවනා මේ පින්නතුන් දන්නවා සමත භාවනා කර්මස්ථාන කමඨහන් 40ක් සම 40 කමඨහන් කියලා සමත භාවනාවල තියෙනවා ඒක භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන හිත කුසල් සිතක කුසල් සිතක් අරමුණු කරගෙන වැඩිම දියුණු කිරීම තමයි භාවනාව කියලා කියන්නේ එහෙම වඩනකොට දියුණු කරනකොට මේ සිතේ එකඟ බව ඇති වෙනවා. බොහෝ වෙලාවක් හිත එක අරමුණක තබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. මේ හිත හරියට වතුරෙන් ගොඩට දැම්ම මාළුවෙක් වගේ නිතර එහා මෙහා දුවනවා, පනිනවා. කුළු හරකෙක් වගේ කර්මණකට ගන්න හරි අමාරුයි. නමුත් සීලයක පිහිටලා අර විදියේ භාවනා කර්මස්ථානයක් අරමුණු කරගෙන සමත කර්මස්ථානයක් අරමුණු කරගෙන භාවනා වඩන කෙනෙකුට හිතේ සමාධිය ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ සමාධියෙන් ඇති වුණාට පස්සේ බුදුහාමුදුරුව අමුතුවෙන්ම හොයාගත්ත භාවනා ක්‍රමය තමයි නිදර්ශනා භාවනා ක්‍රමය. ඒකට කියනවා ප්‍රඥා භාවනාව කියලා. එනිසා විදර්ශනා වඩන්න ඕන කොහොමද මේ ලෝකයේ සියලුම දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍ය වූ ස්ථිර නැති අස්ථිර වූ ලෝකයක් අපි මේ ජීවත් වෙන්නේ ඒ අස්ථිර නිසා යමක් අනිත්‍ය නම් එතන දුක යද නිච්ඡං තන් දුක්ඛං ඒ දුකට හේතුව මේ අස්ථිරත්වය අස්ථිර වූ මේ ලෝකයක අපි ජීවත් වෙන්නේ නමුත් අපි අස්තිර ලෝකයේ පිළිබඳව අපි තෘෂ්ණාවෙන් ඇති කරගෙන ඉන්නවා. මමය, මාගේ කියන තණ්හා, මාන, ditthi ආදී වශයෙන් මම මට ඇලුම් කරනවා. මම කියන මාන්නයක් ඇති වෙනවා. ඒ වගේම මගේ කියන ආත්ම දෘෂ්ටිය. ඉතින් මෙන්න මේ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ආදී වශයෙන් ඒ විදසුන් වඩනකොට යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද එතන දුකයි යම් දුක්ඛං තද නත්තං යමක් අනිත්‍යද දුක් සහිතද එහෙනම් මමය මාගේය මටය කියලා අයිති කරගන්න වෙන් කරගන්න බදාගන්න කිසිවක් නැtei කියන මේ ත්‍රිලක්ෂණය වඩන තැනැත්තා වඩාගෙන යනකොට දියුණු කරගෙන යනකොට මනස ඔහුට ධාන සමාපatti ලබාගෙන අර සක්කාය දිට්ඨිය කියන එක මමය කියන එක නැති කරගන්න උහුට පුළුවන් වෙනවා. ඒකම අර බුද්ධ ආදී අටතන් පිළිබඳව සැකේ නැති කරගන්න පුළුවන් වෙනවා. ඒක මොහුට පැහැදිලි පැහැදෙනවා පැහැදිලි විශ්වාසයක් ඇති වෙනවා සත්‍ය එහෙම නැත්නම් මේ දුක් කෙලවර කරගන්න එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරන්න ඒකායන මාර්ගයේ මේ තුනුරුවන්නේ එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන එක ඒ හැඟීම ඇති වෙනවා ඒ අනුව සීලබ්බත පරාමාස කියන සංයෝජනයක් නැති වෙලා යනවා මෙන්න මේ தත්වෙට පත් වෙච්ච එක්කෙනා තමයි සෝවාන් තැනැත්තා කියලා කියන්නේ. පින්නතනේ අපි මේ සංසාරෙට වැටුනේ ආරම්භේ කවදද කියලා කියන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ ගැන හිතන්නත් එපා කිව්වා. පුබ්බා කෝටින පඤ්ඤායති. කොහෙන් ආරම්භ වුණාද කියලා දැනගන්න, හොයාගෙන යන්න අමාරුයි. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය තියෙන කෙනෙකුට හොයාගෙන යන්න පුළුවන් කොයි කොයි කොයි ආත්මවල හිටියද කියලා. ඉතින් ඒක කෙලවරක් නෑ. ඒ නිසා අපි කොයිතරම් ආත්ම සංඛ්‍යාවක් පහු කළාද මේ දැන් මේ ලෝකෙට මේ මිනිස්සෙක් කියලා මේ මනුස්ස ලෝකේ ඉන්නේ කියලා හිතාගන්න අමාරුයි. ඔය සියලු ආත්මවල අපි සිද්ධ කරපු සියලු කුසල කුසල කර්මයන් අපිත් එක්ක ජීවත් වෙනවා. මේ අපේ පංචස්කන්ධය ඇසුරෙන් ඒ පෙර ආත්මවල කරපු කුසල කුසල කර්මයන් ජීවත් වෙනවා. ඒ සියලු කුසල කුසල කර්ම රඳවාගෙන සිටින බැඳලා තියෙන රැහෙන තමයි ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ නූලේ තමයි ඒව රඳවගෙන ඉන්නේ. ඒ නිසා මේ මමයේ මාගේ කියන මේ දෘෂ්ටිය නැති කිරීමත් එක්කම අර පෙර ආත්මවල සිද්ධ කරපු සීල කුසල අකුසල කර්ම ශක්තියින් නැති වෙලා යනවා. ඒක හරියට නූලයක ඇටමාලයක් වගේ. මේ පින්නතුන් දන්න ඇට එකතු කරලා හදාපු ඇටමාලේ නූලකින් තමයි අර ඇට එක රඳවගෙන ඉන්නේ. ඒ නූල කැපුවොත් අර ඇට ටික සියල්ලම වැටෙනවා. අන්න ඒ වගේ අපි මේ ආත්ම දෘෂ්ටිය නැති කරනවත් එක්කම අපි පෙර ආත්මවල සිද්ධ කරපු සියලු කර්ම නැති වෙලා යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගෙන් අහලා තියෙන උන්වහන්සේගේ ශ්‍රී පාදයේ මහ පොට ඇඟිල්ලට පස් ටිකක් අරගෙන මේ පස් ටිකද වැඩි මහණෙනි මහ පොළොවේ තියෙන පස්ද වැඩි කියලා. එතෙන්නේ භික්ෂුන් වහන්සේලා දේශනා කළා තියෙනවා මේ ඇඟිල්ලේ තියෙන පස් බොහොම ස්වල්පයයි. මහා පොළොවේ තමයි පස් වැඩි. ඒක ඇත්තනේ. බුදුහාමුදුරේ වෙලාවේ දේශනා කළ තින මහණෙනි අන්න ඒ වගේ සෝවාන් වෙච්ච තැනැත්තාට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මේ මහා පොට ඇඟිල්ලේ තියෙන පස් හා සමානයි. බොහොම ටිකයි. විඳින්න තියලා අවසන් කරපු දුක් ප්‍රමාණය, විඳින්න තිබෙච්ච දුක් ප්‍රමාණය මේ මහා පොළොවේ පස් හා සමානයි. විඳින්න තිබිච්ච දුක් ප්‍රමාණය මහ පොළවේ පස් හා සමානයි. විඳින්න තියෙන දුක් ප්‍රමාණය මහ පොට ඇඟිලි තියෙන පස් අල්පය හා සමානයි. ඒකෙන් තේරෙනවා සෝවාන් වෙච්ච කෙනෙක් කොයිතරම් ජයග්‍රහණයක්ද මේ සසර දුකෙන් කොයිතරම් නිදහස් වීමක්ද ඔහු අනිවාර්යයෙන්ම ආත්මහතක් ඇතුළත නිවන් දකිනවා අර සල්ප දුක් විඳින්නේ අර ආත්ම හතක් ඔහු ඉපදෙන නිසා. හැබැයි ආත්ම හත ඔහු ඉපදෙන්නේ කොමනුස්ස ලෝකෙ එහෙම නැත්නම් දිවි ලෝකෙ. අටවෙනි භවයක් ඔහුට නැහැ. ඉතින් මේ සෝවාන් ඵලයට පත් වෙන්න අපි උත්සාහ ගන්න ඕනේ. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා තමන් වහන්සේගේ ධර්මයේ පවත්නා තාක්කල් මේ ධර්මය අනුගමනය කරන තාක්කල් සෝවාන් ආදී මාර්ගඵල ලාභීන්ගෙන් මේ ලෝකේ හිස්වන්නේ නැහැ කියලා. නිසා අපි උත්සාහ කරන්න ඕන මේ ආත්මාවේ මසෝවාන් ඵලයටපත් වෙන්නේ එහෙමපත් වුණොත් අපේ නිර්වාණගාමී මාර්ගයේ පළවෙනි පළවෙනි අවස්ථාවටපත් වෙනවා. ඒ වගේම අර සසර දුකෙන් විඳින්න තියෙන දුකෙන් සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙලා ආත්ම හතකට ඒ දුක සීමා වෙනවා. පිළිතුරු බුදුහාමුදුරන් කාලේ සෝවාන් වෙච්ච ඇත්තන් ගැන කල්පනා කරනකොට විසාකාව සෝවාන් ඵලයටපත් උනේ අවුරුදු 7ේදී. ඇය චූටි දරුවෙක් කාලේ සෝවාන් ඵලයටපත් උනේ. ඊට පස්සේ ඇය විවාහ වුණා. දරුවන් 20ක් හැදුවා. අවුරුදු 120ක් ජීවත් වුණා. ඔත මේ පින්නතුළු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ සෝවාන් වෙච්ච කෙනෙකුට විවාහ වෙන්න පුළුවන්ද කියලා පුළුවන්. හේතුව සෝවාන් වීමේදී කාමරාගය ඉවත් වෙන්නේ නැහැ. සෝවාන් වීමේදී ඉවත් වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන විතරයි. කාම රාග පටික දෙක පටික කියන්නේ තරහ ඒ දෙක ඉතුරු වෙනවා ඒ දෙක සකදාගාමී වීමේදී අඩු වෙනවා අනාගාමී වීමේදී තමයි සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච කියන අනිත් සංයෝජන පහ නැති වුණායින් පස්සේ තමයි සම්පූර්ණයෙන්ම රහත් භාවයටපත් වෙන්නේ එතකොට කාමරාග පටිග එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මෙන්න මේ සංයෝජන ධම්ම නැති කරපු තැනත්තා අනාගාමි තත්වයටපත් වෙනවා. ඕරම් භාගී අකුසල කර්ම සංයෝජන කියලා ඒ පහට සඳහන් වෙන්නේ. ඕරම් භාගී සංයෝජන. ඒ පහ නැති කරපු තැනත්තා මේ කාම ලෝකවල ඉපදෙන්නේ නැහැ. ඉපදෙනවා නම් ඉපදෙන්නේ රූප ලෝකවල. අනිත් සංයෝජන පහට කියන්නේ උද්දම්භාගී සංයෝජන කියලා. ඉතින් කොහොම වුණත් විසාකාව සෝවාන් ඵලයටපත් උනේ අවුරුදු 7ේදී. ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච විසාකාව ඒ වගේම අනේපිඬු සිටුතුමා, නිම්බිසාර රජුරුව, මහා මායා දේවිය ඔය වගේ දහස් ගාණක් මම මුලින්ම කියවනේ මුල්ම ධර්ම දේශනාව අහලා දිව්‍ය බ්‍රහ් දිව්‍යයන් සහ බ්‍රහ්මයන් තෙල කෝටියක් පමණ සෝවාන් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ සෝවාන් වෙච්ච අය දැනුත් දිව්‍ය ලෝකේ ඉන්නවා. දැනුත් දිව්‍ය ලෝකේ අය ඉන්නවා. සෙන්නතන බුදුහාමුදුරන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ එක්තරා ඥාතියෙක් හිටියා සරකාණි කියලා. මේ සරකාණි කියන තැනැත්තා සම්පූර්ණම ජීවිත කාලේ වැඩි හරියක්ම මත්පැන් දීපු එක්කෙනෙක්. මතට ඇදහිවිච්ච එක්කෙනෙක් බේබත්ති. මේ සරකාණි කරපු කිසි පිනක් දහමක් මොකක්වත් නැහැ සම්පූර්ණ දීපු මිනිහි. ඔහොම ඉන්නකොට මේ සරකාණි හදිසියෙම මිය ගියා. මේ සරකාණිගේ ඥාතීන් බුදුහාමුදුරන්ගේ ඥාතීන් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා මෙයා මේ සරකාණි මිය ගියා. මෙයා කොහෙද ඉන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔහු දිව්‍ය ලෝකේ ඉන්නේ කියලා. ඉතින් සියලු දෙනාටම මහ පුදුමයක්. ඇයි? මේ මුළු ජීවිතේම බීපු මිනිහේ මරණයෙන් පස්සේ කොහොමද දිව්‍ය ලෝක යන්නේ හේතුන් මොකද්ද කරපු පින කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ දුන්නා මේ යන්ට දින ගානකට කලින් සත්‍ය කීපයකට කලින් මොහු බුදුහාමුදුරුවෝ හමුවට ආවා. එවිල බුදුහාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡා කළා. බුදුහාමුදුරුවෝ මෙයාට බණ කිව්වා. ඒ බණ අහලා ධර්ම දේශනාව අවසානයේ මෙයා සෝවන් වෙලා හිටියේ. ඒ සෝවාන් වුණාට යා කීගේ ගියේ නැහැ. කාටවත් කිව්වෙත් නැහැ මම සෝවාන් කියලා. ඉතින් ඒ සති කීපය තුල මිය පරලෝක ප්‍රාප්ත වුණා. ඉතින් ඒ සෝවාන් වෙච්ච තැනත් කවදාවත් අපාය ඉපදෙන්නේ නැහැ. දිවි ලෝකෙ ඉපදුණා. ඒ වගේ තවත් අවස්ථා කීපයක් තියෙනවා. එක්තරා අවස්ථාවක එක සිටුදුවක් සිටුදුවක් කියලා කියන මහා ධනවත් පුජ්‍යලයක දුවක් බුදුහාමුදුරන්ගෙන් බණ අහන අවුරුදු 16 දී විතර සෝවාන් වෙලා හිටියේ. එකම සිටුදුව පස්සේ මොහු මහා පාරේ මස් කරත්තයක් තල්ලු කරගෙන යන වැඩි තරුණේ වැඩි කියලා කියන්නේ ලංකාවේ තමයි මේ වැඩි ජනතාව ඉන්නේ ඉන්දියාවේ හිටපු ඒ වගේ ගෝත්‍රික තරුණේ. දැකලා ඔහු පිළිබඳව ස්නේහය ආදරය ඇති කරගෙන දෙමව්පියන්ගෙන් ඉල්ලා හිටියා ඔහුත් එක්ක විවාහ වෙන්න ඕන කියලා දෙමව්පිය කැමති උන්නේ මේ වගේ මස් කරත්තයක් තල්ලු කරන පුජ්‍යලයකට මේ තමන්ගේ සිටුදුව දෙන්න. නමුත් අන්තිමට දෙමව්පියන් සිද්ධ වුණ ඥානකානුබී ඉන්නකොට ඔහුට සරණ පාවා දෙන්නේ. ඉතින් ඔහුත් එක්ක දීක ගියා. දීක ගිහිල්ලා කැලේට ගියා. කැලේට ගිහිල්ලා දරුවෝ හත් දෙනෙක්ම හැදුවා. මේ සෝවාන් වෙච්ච තැනැත්තිය දරුවෝ හත් දෙනෙක්. ඒ දරුවෝ හත් දෙනාම ගෑනු දරුවෝ. ඒ දරුවෝ හත් දෙනාම අර වගේ ගෝත්‍රික සතු මරණ තරුණයන් හත් දෙනෙකුට විවාහ කළ දුන්නා. ඉතින් ඒ කාලය තුලේ ස්වාමියාට දුනු ඊතල සකස් කරලා දුන්න මස් ගినాපුව මස් ටික උයලා දුන්නා. මස් කන්න සිද්ධ වුණා. ඉතින් කොහොමද පව් කෑවා අවුරුදු ගාණක්. ඉතින් දවසක් බුදුහාමුදුරන්ට මේ පවුල බුදුහාමුදුරන් කරුණා ඇසට ලක් වුණා. උදේ පාන්දර බුදුහාමුදුරුව මේ පවුල යහමඟට ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව මොකද කළේ? අර වැද්දා මහා වැද්දා ඒ ගෝත්‍රික තරුණිය මේ සිටුදුව විවාහ කරගෙන හිටියේ සතුන් මරණේ තැනැත්තා උදේ කැලේ සතුන්ට උගුල් අටවලා තියෙන තැනට ගිහිල්ලා බුදුහාමුදුරේ සියලු උගුල් ගැලෙවුවා. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා බැලුවා සත්තු අහුවෙලාද කියලා එක්කෙනෙක්වත් අහුවෙලා නැහැ. ඉතින් එදා දවසේ යාට ජීවත් වෙන විදියක් නැහැ. ඒ මාස් විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඊට ටික තමයි කෑවේ. දැන් කේන්තියෙන් වටපිට බලනකොට බුදුහාමුදුරුවෝ ඇටලි. මෙයා බුදුහාමුදුරුවෝ අඳුරන්නේ බුදුහාමුදුරනේ විත්තා. මේ දිනකට බුදුහාමුදුර අදිස්ථාන කළ ඒ විදියටම ඉන්නේ ඕනේ කියලා. හෙල්ලෙන්නේ නැතුව. ඊට පස්සේ තාත්තා ඉන්නේ නැති වුණාම බෑනලා ගිහිල්ලා කැලේ බැලුවා බැලනකොට මෙහෙම ඉන්න මිදගෙන ඒ බෑනලත් විද්දා බුදුහාමුදුරන්ට. ඒගොල්ලොත් සියලු දෙනාම හත් දෙනාම දැන් බුදුහාමුදුරන්ට විදගෙන ඉන්නවා. හැබැයි හෙල්ලෙන්න බැරි වෙන විදියට බුදුහාමුදුර අදිස්ථාන කළා. ඉතින් බෑන්ලත් නැති නිසා තමන්ගේ ස්වාමියාත් නැති නිසා දුවල හත් දෙනත් එක්ක මේ අර වැඩි බිරිඳ කැලේට ගියා. කැලේට ගිහිල්ලා බලනකොට මෙන්න බුදුහාමුදුරුවෝ අඳුනගත්ත මීට කලින් උන්වහන්සේගෙන් බණ අහලා තිබුණේ. ඉතින් දැනගත්ත මේ බුදුහාමුදුරුවෝට මේ අය මේ හානියක් කරන්න දීපු නිසා මේ தත්ත්වයටපත් වෙන්නේ කියලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා සමාවිල්ලුවා මේ අයට මුකුත් තේරෙන්නේ නැහැ. වනචාරී මිනිස්සු සතුන් මරමින් ජීවත් වෙන මිනිස්සු මෙයාට මොකුත් තේරෙන්නේ නැහැ සමාව දෙන්නේ කිව්වම බුදුහාමුදුරුවෝ සමාව දුන්නා ඊට පස්සේ තමයි මේ අට දෙනාටම සිහිය ආවේ. එතෙන්ද බුදුහාමුදුරුවෝ මේ අට දෙනයි අර දූල හත් දෙනයි අර වැඩි බිරිඳයි අර සිටුදුව සෝවාන් වෙච්ච ඒ සියලු දෙනාටම බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ඒ බණ ඇසීමෙන් අර සිතු දුවණිය එහෙම නැත්නම් අර වැඩි බිරිඳ සකදාගාමි ඵලයටපත් වුණා අනිත් සියලු දෙනාම සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් මේ සිද්ධිය භික්ෂුන් වහන්සේලාට ආරංචි වෙලා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා සෝවාන් වෙච්ච තැනැත්තියෙකුට පුළුවන්ද මෙහෙම වැඩි තරුණයෙක් එක්ක විවාහ වෙලා ඒ වැද්දා කරන සතුන් මරණ දේවල් ඒ දුනීතල සකස් කළ වීම ඒ මස් ව්‍යාපිහාදීන් ආදී කටයුතු කිරීමෙන් ඇයට අකුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද කියන ගැටලුව බුදුහාමුදුරන්ගේ විමසුමින් පස්සේ බුදුහාමුදුරේ ඉතින් දේශනා කළා. අතේ තුවාල තියෙනවා නම් තමයි අතට විස ගත්තම ශරීරගත වෙන්නේ. තුවාල නැත්නම් අතට විස ගත්තට ශරීරගත වෙන්නේ නැහැ. තුවාල තියෙනවා නම් අතට ලුණු වතුර දැම්මම දැවිල්ල ගන්නවා. තුවාල නැත්තම් එහෙම දැවිල්ලක් ඉන්නේ නැහැ. පානින්චේ වනෝනාස හරෙය්‍ය පානිනා විසං. නාබ්බනං විසමන්වේති නත්ති පාපම කුබ්බතෝ. මෙයාගේ පව් කිරීමේ කිසිම චේතනාවක් තිබුණේ නැහැ. මෙයා සිද්ධ කළේ ස්වාමියා වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කිරීම පමණයි. ඒ නිසා මෙයාට කිසිම පවක් සිද්ධ නොවෙච්ච බව බුදුහාමුදුරෝ දේශනා කළේ. සෝවාන් වෙච්ච සිටුදුවක් තමයි ඒ. ඉතින් මෙන්න මේ ආකාරයට පින්නතුනේ සෝවාන් ඵලය ඊටම උතුම් බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක දේශනා කළේ කාලසිට පුතා අරබයා කාලසිට පුතා බුදුහාමුදුරුවෝ අනේ පිටිසිටුමා කල්පනා කළා තමන් සෝවාන් ඵලයටපත් වෙලා දූලා සෝවාන් ඵලයටපත් වෙලා ඒ අය සියල්ල ගෙදර කරන හොඳ වැඩවලට දානමාන වලට දව කරනවා නමුත් මේ පුතා රත්ත්‍යාධිකාරී යාළුවොත් එක්ක සල්ලි නාස්ති කරමින් කොහොමද මෙයා සුමකට ගන්න කියලා කල්පනා කළාම සිටුතුමා උපායක් ඇදුවා පුතාට කිව්වා ගිහිල්ලා බුදුහාමුදුරුව වැඩ ඉන්න පන්සලට ගිහිල්ලා බණපදයක් ඉගෙනගෙන આવොත් කහවණු 100ක් දෙන්න කියලා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා බුදුහාමුදුරන්ට නොපෙනෙන මුල්ලකට වෙලා දීපාන්දර නැකිట్లా ඇවිල්ලා තාත්තගෙන් කහවණු සීල්ල ගත්තා. ඊට පස්සේ තාත්තා කිව්වා හරි හොඳයි. ඔබ ගිහිල්ලා ආයෙත් දවසක් ගිහිල්ලා බුදුහාමුදුරු ඉන්න පන්සලට ගිහිල්ලා සීල් අරගෙන බුදුහාමුදුරු දේශනා කරන බණපදයක් අහලා ඇවිල්ලා කිව්වොත් මම කහවණු 500ක් දෙන්නම් කිව්වා. ඉතින් ඒ වගේ බුදුහාම දෙවෙනි දවසේ ගිහිල්ලා සීල් අරගෙන බණපදයක් පාඩම් කරගන්න ඕනේ කියන හැඟීමෙන් ඉස්සරහට වෙලා කට ඇරගෙන හිතේ බුදුහාමුදුරුව අදිස්ථාන කළ මෙයාට පාඩම් වෙන්න එපා කියලා. නමුත් බුදුහාමුදුරුව මෙයාම අරමුණු කරගෙන බණ කිව්වා අවසානයේ සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට වැඳලා ඊට පහු වෙන ගෙදර එන්නකොට බුදුහාමුදුරුවත් මෙයාත් එක්ක පැමිණියා. අන්න එතෙන්දී තාත්තා බුදුහාමුදුරුව පිළි අරගෙන අර පුතාට කහවණු 500 දෙන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔහු දැන් මේ කහවණු ඔය වගේ දෙයක් නෙවෙයි මුළු ලෝකෙම රජකමටත් වඩා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සක්‍ර වෙනවටත් වඩා තුන් ලෝකෙම අධිපති වෙනවටත් වඩා උතුම් තත්යකට පත් වෙලා තියෙන මේ තත්ය තමයි මේ සෝවාන් ඵලය කියලා මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ නිසා ඔබ සිල් දෙනාමත් මේ ධර්ම දේශනාවෙන් මේ ගන්න තියෙන මේ ආදර්ශ උපදෙස් අරගෙන ඔබත් ඒ தත්ත්වයටපත් වෙන්න උත්සාහ ගන්නා හැටියට මතක් කරමින් ඔබ සියලු දෙනාට මේ බණ ඇසීම තුළින් අත්පත් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියින් බෙලෙන් දෝමිනස් සතු කෙලවර අමාමහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු දේශකයන් වහන්සේ කොණ්ණාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ බස්නාහිර පළාතේ ද්විතීය සංගනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවල විනීත ස්වාමීන්ද්‍රයන්